බොහොමත්ම පිං ස්වාමීන් වහන්සේ. ඊළඟට අහලා තියෙනවා ප්‍රශ්නයක්. ඒකේ කොටසක් අතරමඟ නැවතිලා වගේ මම සම්පූර්ණ තියෙන දේ කියවන්න. සක්මන් භාවනාවේදී මා මේ කය සිත නිසා ගමන් කරන බව මේ කය නැවක් මෙන් හුළඟ නිසා ඉදිරියට යන්නාසේ මේ කයද සිත නිසා ගමන් කරන බව දැකිය හැකිය සිතට අකුසලයක් එන විටද මෙසේ සිටිය හැකිද මාගේ දෙයක් නොවන බව හේතු එහෙම කියලා නවත්තලා තියෙනවා. ඔව් එතකොට දැන් එහෙම හිතන්න පුළුවන් කියන එක හරි. එහෙම හිතන්න හරි උත්සාහ කරන එක හොඳයි. හැබැයි හැබැයි භාවනාව කියන්නේ එහෙම අපි පොතකින් ඉගෙනගත්තු දේ අපි කල්ලාතෝ තේරුම් ගත්තු දේ අරකට ආරෝපණය කරලා හිතන එක නෙමෙයි. එතකොට ඒක චින්තාමය ඥානයක් හැට. ඒකෙන් අපිට කෙලස් යටපත් වෙනවා. හැබැයි හැබැයි විදර්ශනාවක් සිද්ධ වෙන්නේ ඒ වෙලාවේ සිද්ධ වෙන දේ සති සම්පජඤ්ඤයෙන් දැක ගන්න. වටහා ගන්න උත්සාහ කිරීම තුළ එතකොට අපිට මේ කය මෙහෙමයි වෙන්නේ සිත මෙහෙමයි වෙන්නේ කියලා අර ඉගෙනගත්තු ධර්මකාරණා මේ සිද්ධියත් එක්කලා සිහි කරන්න පුහුණු වීම වරදක් නෙමෙයි. ඒක හොඳයි. හැබැයි ඒ භාවනාවේ නිවැරදි අවස්ථාව නෙමෙයි. දැන් අපි සුත්තමේ ඥාණයෙන් ඒ චින්තාමේ ඥාණයකට ගිහින් තියෙන. ඒක හොඳයි. හැබැයි ඒකෙන් දැන් අපි භාවනාමය කියන තැනට යන්න ඕන. භාවනාමය කියන තැනට යන්න. එතන වචන මොකුත් නැහැ. වාක්‍ය මොකුත් නැහැ. අකුරු මොකුත් නැහැ. එතන තියෙන්නේ S2 කරලා බලපුවාම හැම දෙයක්ම පේනා වගේ සිතට දේවල් පැහැදිලිව වැටහෙන ගතියක්. ඒකට සති සම්පජඤ්ඤය අවදි කරන්න ඕන. ඒ නිසා සිහිය කියන්නේ මොකද්ද? නුවණ කියන්නේ මොකද්ද කියලා තේරුම් ගනිමින් අපේ අපි පහුගිය කාලේ කරපු දේශනාවලත් ඒවා ගොඩාක් පැහැදිලි කරලා තියෙනවා දහම් පොත පොත වල තියෙනවා ඒ ගුණාංග හරියට හඳුනාගෙන සතිය සම්පජඤ්ඤයෙන් දියුණු කරගන්න උත්සාහ කරන්න ඕන එතකොට වචන වාක්‍ය මොකුත් නැතුව ඔය කියන කාරණේ පැහැදිලිව අපේ මනසට දැනෙන මට්ටමකට හදාගන්න පුළුවන් ඒක තමයි හැබැයි භාවනාවේදී විය යුත්තේ